ඒ කියන්නේ සීලය ගැන ටිකක් සැලකිල්ලෙන් කටයුතු කරන්න උත්සාහත් වෙන්න. අපි පුංචි කාලේ වුණාට මොකද සීලයක් දැන් ආරක්ෂා කරන අනිත් අයට වඩා හික්මීමක් අපි ගාව තියෙනවා කියලා ඒ ගැන සතුටු වෙන්න. ඊළඟට දහමක් ඇහුම්කන් දෙන්න, ධර්ම දේශනාවකට ඇහුම්කන් දෙන්න, පොතක් පතක් ධර්ම ගෞරවයෙන් යුක්තව බලන්න, හදාරන්න උත්සාහත් වෙන්න. ඊට පස්සේ බොහොම සජීවීව, සක්‍රියව ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නත් උත්සාහත් වෙන්න. තමන් කරපු දේ හොඳට ලස්සනට ලියලා, පිළිවෙලට ලියලා ඊළඟට ඇහුවොත් ඇවිල්ලා ඉස්සරහදී ඒක ඉදිරිපත් කළා. අහන ප්‍රශ්න වලට පිළිතුරු දීලා හොඳට සජීවීව ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න උත්සාහත් වෙන්න. ඊට පස්සේ හිත එකඟ කරගන්න උත්සාහත් වෙන්න. ඒ සඳහා සතිය දියුණු කරන්න. පස්සේ අපිට අවස්ථාවක් ලැබුණොත් ප්‍රඥාව දියුණු කරන පැත්තටත් කරුණු කියලා දෙන්න පුළුවන්. දැන් මේ විදිහට තමයි අපි අපි කරගෙන යන වැඩේට විටින් විට අනුග්‍රහ කරන්න තියෙන්නේ. මේ බඳු අනුග්‍රහ අපි විටින් විට ලබලා දෙනවා නම් මේක නිකාම නිකන් ඉඳගෙන කරන දෙයක්ම නෙමෙයි. නිකම්ම නිකන් ඇවිද ඇවිද කරන දෙයක්ම නෙමෙයි. එතකොට අපිට ටිකක් දායක විය හැකි ක්‍රම කීපයක් තියෙනවා. අපේ සීලය හොඳට ආරක්ෂා කළා මේකට යම්කිසි අනුග්‍රහයක් කරන්න පුළුවන්. දහම හොඳට හදාහැරීම තුළින් අවබෝධ කර ගැනීම තුළින් මතක තබා ගැනීම තුළින් ඉගෙනීම තුළින් යම් අනුග්‍රහයක් කරන්න පුළුවන් ඊට පස්සේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා අනුග්‍රහ කරන්න පුළුවන් ඊට පස්සේ මේ භාවනා කරද්දී හිත එකඟ කර ගැනීම තුළින් සතිය දියුණු කර ගැනීම තුළින් සමාධිමත් කිරීම තුළින් ප්‍රඥාව දියුණු කිරීම තුළින් අනුග්‍රහ කරන්න පුළුවන් ඉතින් මේ පැති කීපයක් තියෙනවා හරියට නිකන් හිතන්න අපි දැන් දානේ වළඳනවා දානේ වළඳන නිකම්ම නිකම්වත් ටිකක් දුන්නොත් අමාරුවෙන් වළඳන්න නේද ඉතින් ඒකට පොඩ්ඩක් ව්‍යංජනයක් ඕනේ, ලුණු ටිකක් දාලා තියෙන්න ඕනේ, ලුණු ගෙඩියක් ඕනේ, ලුණු මිරිස් ටිකක් ඕනේ. ඉතින් වගේ විවිධ දේවල් තියෙනවා. දැන් මේ එළවලු ව්‍යංජන කීපයක් සහිතව තමයි එන අපිට සමබර ආහාර වේලක්, පෝෂණයක්, පෝෂණයක් සහිත ආහාර වේලක් ලැබෙන්නේ. ඉතින් අන්නේ වගේ තමයි අපි මේ යන ඉදිරි ගමන, ආධ්‍යාත්මික ගමනත් එක කොටසක් නෙමෙයි මේකේ තියෙන්නේ. කරුණු කීපයක්ම මේකට සම්බන්ධ වෙන්න ඕනේ, දායක වෙන්න ඕනේ, ඒ කරුණු කීපයකින් අපිට අනුග්‍රහයක් ලැබෙනවා නම් තමයි දීර්ඝ ගමනක් යන්න අවස්ථාව තියෙන්නේ. අද මේ වැඩසටහනට මාතෘකාවක් සපයා ගනිද්දී මම ඉස්සරහින් තියාගත්තේ අංගුත්තර නිකායේ එන අරක්හිත කියන සූත්‍රය. මේ එක්තරා අවස්ථාවකදී අනේ පිඬුසිටුතුමා යනවා බුදුරජාණන් වහන්සේව හම්බෙන්න. කවුද මේ අනේ පිඬුසිටුතුමා කියන්නේ? අහලා තියෙනවද? දන්නේ නැද්ද? ඈ අන්න හරි. බුදුරයන් වහන්සේගේ ප්‍රධාන ගිහි දායකතුමා නේද? මොකද්ද එතුමා හදපු මේ විහාරස්ථානේ? ජේතවනාරාමය. හොඳයි. එතකොට මේ ජේතවනාරාමේ ඉදි කරපු මේ අන්නේමිඩු සිටුතුමා නිතරම බුදුරයන් වහන්සේව හම්බෙන්න යනවා. ගිහිල්ලා ඉතින් සාකච්ඡා කරනවා, ඉතින් දානෙට ආරාධනා කරනවා. ඉතින් බොහොම ළඟ ඇසුරක්, සමීප ඇසුරක් බුදුරජාණන් වහන්සේත් එක්ක, සාරිපුත්ත මහරහතන් වහන්සේත් එක්ක, අනිකුත් ස්වාමින් වහන්සේලාත් එක්ක පවත්වලා තියෙනවා. ඉතින් මේ වගේ එක අවස්ථාවකදී ඔන්න අනේ පිණුසුතුමා යනවා බුදුරජාන් වහන්සේව හම්බෙන්න. ගිහිල්ලා ඉතින් සතුරු සාමීචී කතාවේ යෙදුනට පස්සේ දැන් ඔන්න බුදුරජාන් වහන්සේ ධර්ම දේශනාවක් කරනවා. මෙන්න මේ විදිහට කියනවා. චිත්තේ ගහපති අරක්කිතේ කාය කම්මම්පි අරක්කිතං හෝති වචී කම්මම්පි අරක්කිතං හෝති මනෝ කම්මම්පි අරක්කිතං හෝති දැන් pāli දන්නවා නම් අපේ ස්වාමීන් වහන්සේට ඔක කිව්වහ ගමන් තේරෙවි ඒ කියන්නේ මේ හිත කියන එක ආරක්ෂා කරන්නේ නැත්තම්. දැන් රක්කිතං අරක්කිතං. දැන් මේ දෙකේ මොකද තියෙන්නේ? රක්කිතං කියන්නේ ආරක්ෂා කරනවා කියන එක. රක්ෂා කරනවා කියන එක අරක්කිතං කිව්වහම ඒකේ ආරක්ෂා නොකරානම් නේද? රැකුවේ නැත්තම් ආරක්ෂා කළේ නැත්තම් විරුද්ධාර්ථයක් එන්නේ. අරක්කිතං හෝති. ඒ කියන්නේ හිත ආරක්ෂා කරගත්තේ නැත්තම් දැන් මොකද වෙන්නේ? කාය කම්මම්පි අරක්කිතං හෝති. ඒ කියන්නේ කයෙන් කරන විවිධාකාර ක්‍රියාවලත් කිසිම ආරක්ෂාවක් නැහැ. වචී කම්මම්පි අරක්කිතං හෝති. වචනයෙන් කරන කතාවනුත් කිසිම වගක් විභාගයක් නැහැ. ආරක්ෂාවක් නැහැ ඒවටත්. මනෝ කම්මම්පි අරක්කිතං හෝති. ඊළඟට මනස පාවිච්චි කරලා කල්පනා කර කර කල්පනා කර කර ඉන්නවා නම් ඒ කල්පනා කරන දේවල් වලත් කිසිම ආරක්ෂාවක් නැහැ. මේ ඔක්කොම එතකොට වැඩේ වරදින්නේ මොකක් වුණොත්ද? හිත ආරක්ෂා වෙලා නැත්තම්. දැන් හිතන්න මෙහෙම. හිතන්න දැන් අපේ මේ ගොඩනැගිල්ලේ මේ වහල ගලවලා දානවා. හිතන්න මේ හේවිලි කරලා තියෙන තහඩු ඔක්කොම ටික ගලවලා දැම්මොත් එහෙම. දැන් මොකද වෙන්නේ? ඒතොර දැන් මේ වල්සාවක් වහිනකොට මේ පරාල ටික ඔක්කොම තෙමෙනවා නේද? පරාල ටිකත් ඔක්කොම තෙමෙනවා මේ තියෙන කොන්ක්‍රීට් වලින් හදලා තියෙන දේවලු සැකිල්ලත් ඔක්කොම තෙමෙනවා, බිත්තිත් තෙමෙනවා, ඇතුලේ ඉන්නේ අපිත් තෙමෙනවා. ඔක්කොම තෙමෙනවා. ඇයි ඒ? වහලා හැවිලි කළා නෑ නේද? අන්න වගේ තමයි. එතකොට මෙන්න මේ හිත නිවැරදිව ආරක්ෂා කරගෙන නැත්තම් හිත රැකිලා නැත්තම් එතකොට බුදුරජාන් වහන්සේ කියන මේ කයෙන් කරන දේවල් ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. කයෙන් කරන දේවල් වලින් කිසි ආරක්ෂාවක් ලැබෙයි කියලා විශ්වාස කරන්න බෑ. මොකද අර කය මෙහෙවන හිත කිසි වග විභාගයක් නැතුව අනාරක්ෂිතවයි තියෙන්නේ. ඊළඟ මේ කතා කරන වචන මොකද මේ හිතනේ මූලික වෙන්නේ. ඉතින් කතා කරන දේවල් වලින් මොනවා පිට වේද මොනවා කතා කරයිද කියලා හිතා ගන්න බෑ. සමහර ලාවට බොරුවක්, කේලමක්, පරුෂ වචනයක්, කිසිම තේරුමක් නැති දෙයක්, සම්ප්‍රප්පලාපයක්. ඉතින් මේවා තමයි හුඟක් වෙලාවට කතා කරන්නේ. ඊළඟට කයින් ගත්තොත් සතෙක් මරණ එකක්, හොරකමක් කරන එකක්, Brahmචර්ය බිඳ ගැනීමක්. ඉතින් මේවා තමයි නැත්තම් සුරාපානයක් ඔය වගේ දේවල් තමයි කරන්නේ. මොකද හිතේ නැහැ කිසි හික්මීමක්. හිතේ නැහැ කිසිම ආරක්ෂාවක්. එතකොට මේ හිත කියන එක ආරක්ෂා වෙලා නැත්තම් ඉතින් අනිත් දේවා පිරිහීමට ලක්වීම විභාගයක් නැති තරම්. කිසිම සීමාවක් නැති තරම්. ඊළඟට මනෝකම්මම්පි අරක්කිතං හෝති. දැන් හිතමත් අපි නිකන් තියන් ඉන්නේ නැහනේ කල්පනා කරනවනේ නේද? අතීතේ වෙච්ච දේවල් අල්ලගෙන කල්පනා කර කර කර කර යනවා. අනාගතේ කරන්න තියෙන දේවල් අල්ලගෙන කල්පනා කර කර යනවා. නැත්තම් අනාගතේ මෙන්න මෙහෙම වෙයි කියලා ඔන්න කල්පනා කර කර යනවා. අනාගත බලාපොරොත්තු තියාගෙන ඔන්න දිගට දිගට හිත හිතා යනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒ හිතීමේත් නැහැ කිසිම වග විභාගයක්. හිතීමට කිසි පාලනයක් නැහැ. හිතන්නෙම හිත තව තව ඇවිස්සෙන දේවල්මයි. හිතන්නෙමත් තව තව ව්‍යාකූල වෙන දේවල්මයි. ඉතින් එතකොට බැලුවාම අර මූලික දේ සකස් වෙලා නැත්තම් හිත ආරක්ෂා වෙලා නැත්තම් අනිත් ඒවා ඔක්කොම දැන් ඔන්න peeliyට කඩාගෙන වැටිගෙන යනවා. ඉතින් එතනින් නතර කරන්නේ බුදුරජාන් වහන්සේ තවත් කියලා දෙනවා මේ අනේ පිඬු සිටුතුමාට මේ අරක්කිත කාය කම්මස්ස. ඒ කියන්නේ දැන් දැන් කාය කර්මවල මේ කයින් කරන දේවල් වල කිසි ආරක්ෂාවක් නැත්තම් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා කාය කම්මම්පි අවස්සතං හෝති. දැන් මේ කයින් කරන වැඩ කිසිම ਵਿਚාරයක් නැති නිසා ඒකේ සංවර බවක් නැති නිසා සම්පූර්ණයෙන්ම කෙලෙසිච්ච ගතියක් තියෙන්නේ. ඒ කියන්නේ Tamanටත් අවැඩදායි, අනුන්ටත් අවැඩදායි, සතෙකුට හිංසා කිරීමක් වෙන්න පුළුවන්. ඒ වගේ මේ මරණයටපත් කිරීමක් වෙන්න පුළුවන්. දැන් මේ තනිකර කෙලස් රටාවක දැන් දුවන්නේ. ඊළඟ වචනයෙන් කතා කරන දේවල් වලදීත් අන්න Tamanටත් හරිම හානිකර පැත්තකින් තමයි යන්නේ. කෙලෙසුන් වලින්ම ඒවා පෙත් වෙලා කෙලස් බරිත වෙලා කෙලස් බරිත දෙයක්මයි යා කරන්නේ කෙලස් බරිත දෙයක්මයි යා කතා කරන්නේ කෙලස් බරිත දෙයක්මයි යා හිතන්නේ එතකොට හිතෙත් නෑ කිසි හික්මීමක් හිතන්නෙම තව තව ආගාදයට යන පැත්තක් හිතෙන්නෙම තවම්ම අපායට යන පැත්තක් මොකද අර මූලික මට්ටමම කිසි නැහැ සංවරයක් මූලික තැනම නැහැ කිසි ආරක්ෂාවක් හරියට නිකන් වහලා ගලවලා දැම්මා වගේ. ඉතින් ටික ඔක්කොම ඉතින් දැන් හොදගෙන යනවා.